යේ නිමේ ධාරා භික්ඛු සුසු කාලකේසා භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමෝ වයසෝ පඨමෝ වයසා අකේ අනිකීලී භාවිතෝ කාමේසු යාව ජීවම් පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං චරති තී කෞරණීය යෝගාචර මහා සංඝරත්නය අවසරයි මේ උපාසක මාතෘ සම්බන්ධ කරගෙන සත්‍යපතා පවත්වාගෙන ලබන පැයක ධර්ම දේශනා වැඩපිළිවෙලකට පුරුදු බ්‍රහස්පතින්ද දවසේ ආරම්භයයි මේ ලබාගත්තේ. අපි මේක බොහෝ විට ධර්ම දේශනා මාලාවක් නැත්නම් සූත්‍රයක් ඉදිරිපත් කරන ධර්ම දේශනා මාලාවක් ඉදිරිපත් කරන ස්වරූපයෙන් තමයි පවත්වාගෙන ඉන්නේ. ඒ අනුව අපි ගිය වතාවේ අලුත් මේ ಭಾರද්වාජ පින්දෝල ಭಾರද්වාජ කියන සූත්‍රය ඉදිරින් තියාගත්තේ එදා ඒ දේ පින්දෝල භාරද්වාජ සූත්‍රයේ පළවෙනි ධර්ම දේශනාව. අද අපි ඒකේ දෙවෙනි පැය දෙවෙනි අවස්ථාවටයි මේ පටන් ගන්න හදාන්නේ. මේ පින්දෝල භාරද්වාජ සූත්‍රයේ සංයුත්ත නිකායේ හතරවෙනි පොතේ සඳහන් වෙන්නේ ඒ සූත්‍රය සිද්ධි අවස්ථා තුනකින් තමයි මේ පොතේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍ර පොතේ ඒකේ නමුත් ඒ අටුවාවේ ඉතිහාසයේ එහෙම නැත්නම් ඒකට හේතු කණු දක්වනවා මිපින්ඩෝල භාරද්වාජ කියන ස්වාමීන් වහන්සේ භාරද්වාජ කුලයෙන් ඇවිල්ලා පැවිදි වෙච්ච කෙනෙක්. හොඳම පිරිසුදු බ්‍රාහ්මණ පවුලකින් ඇවිල්ලා පැවිදිලා තියෙන්නේ. නමුත් ගොඩක් පැවිදි මුල් කාලේ ලෝල ගති ගොඩාක් තිබිලා තියෙනවා. ආහාරයට පින්ඩ පින්ඩේ පිළිබඳව ඒක නිසා පින්ඩෝල කියන නම අනුවත්ත නාමයක් විදිහට නැත්නම් මේ පටබැඳි නාමයක් විදිහට තමයි අවිලා තියෙන්නේ කියලා. කොහොම නමුත් මේ භික්ෂු ප්‍රාතිමෝක්ෂය ඉගෙන ගන්නකොට මේ ස්වාමීන් වහන්සේගේ නම කීප පොලකම සඳහන් වෙනවා. ඒ නිදාන කතා දක්වන වෙලාවේදී. ඒ සෑම වෙලාවකදීම සරුවචන් වහන්සේ ඒ අදාළ හේතු ඉදිරිපත් කරගෙන ඒ ස්වාමින් වහන්සේ විනී හසුරුවලා තියෙනවා. හසුරුවා ඒ ස්වාමින් වහන්සේට නිග්‍රහ කටයුත්තන් වලදී නිග්‍රහ කරලා, පග්‍රහ කටයුත්තන් වලදී පග්‍රහ කරලා අවසානයේ ඒ ඉන්දියා සංවරයේ හොඳට පිහිටුවා ගත්තට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ඒ තමන්ගේ Brahmacharya සම්පූර්ණ කරගත්ත බවක් තමයි පින්දෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් බලනකොට නිදානේ වශයෙන් පෙන්වනවා. මේ සූත්‍රයේට මේ ස්වාමීන් වහන්සේත් එවකට ඒ කෝසම්බිනවර රජ කරපු උදේනි රජුරුවොත් අතර සංවාදයක් තමයි හේතු ප්‍රත්‍ය වෙලා තියෙන්නේ. ඒ රජතුමා අපි ගිය පාර දේශනාදී මතක් කරගත්ත විදිහට බොහොම කේන්ති යන જાති රජෙක් විදිහට තමයි උදේනි රජුරෝ සඳහන් කරලා තියෙන්නේ විශේෂ ශිල්ප දාත්‍ර දාන්න කේන්ති යන ඒ නිසාම ඒ රාජ්‍ය වෙන කවුරුවක්වත් රජුරවන්ට වැඩිය කාම භෝගීව ඉන්නවා දකින්න ඒ ඒ රජුරෝ කොහොමඩක්වත් ඉඳ තියලා නැහැ. ඒක සාමාන්‍ය රජ කෙනෙකුගේ ස්වභාවයක්. Taman තමයි ඒ කාමයන්ට සෑම Eh, දස් eh, අහන්න පුළුවන් eh, දකින්න පුළුවන් අහන්න පුළුවන් ගඳ බලන්න පුළුවන් රස බලන්න පුළුවන් පහස ලබන්න පුළුවන් සෑම දෙයකින්ම අග්‍ර කොටස රජුරෝ බුද්ධි විඳිය යුතුයි කාමයේ අග්‍රත්වය රජ රජකම තමයි තියෙන්නේ මේ පුදේන් රජුරෝත් එහෙමයි ඉතින් එහෙම හිටියත් ඒ රජුරවන්ට මේ පින්දෝල බාරද්වාය ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මේ උපදේශ ලැබලා ඉන්දිය සංවරයක් පිළිටුවාගෙන මේ කැලේ අරණ්‍යගතව බොහෝමත්ම විවේක බොහෝමත්ම සහැල්ලු පිපිච්ච පිරිච්ච සම්පත්‍තිකර ජීවිතයක් ගත කරනවා දකින්නකොට කුකුසක් පහළ වෙලා තිනවා. මෙච්චර මේ <clears throat> භද්‍ර යවුණේ ජීවිතයේ ප්‍රථම වයසේදී කෙස් කළු කෙස් ඇතුව මේ ස්වාමීන් වහන්සේලා මුළු ජීවිතයේම යාව ජීවම් භ්‍රමචර්යයන් පරිසුද්ධං පිරිසිදු භ්‍රමචර්ය මුළු ජීවිතේම රකින්නේ කොහොමද මේ ජීවිතයකට අවශ්‍ය කරන ඔක්කොම කාමවස්තු ලැබිලත් ජීවිතේ මැද වයස ගත කරන මටවත් මේ කාමය නිකන් ඉඳ දෙන්නේ නැහැ. ඒක මාව කුප්පනවා, අවුස්සනවා, රජ සම්පත්තියෙන්, රජ තේජසින් ඒ ආඩම්බරයෙමුත් කෙලසන ගතියකටපත් වෙනවා කියන හැඟීමෙන් හිටපු මේ රජතුමාට මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේගේ අවතුම් පැවතුම් දැකලා මතු වෙලා හැක හිතලා තියෙනවා අහලා බලන්න ඕනේ කියලා මේ රජ මේ පින්ඩෝල බාරද්වාජ හමුදුරුවන්ගේ කොහොමද ඔබ වහන්සේලා මේ පිරිසුදු Brahmacharyaක් රකින්නේ කියලා. ඒක නිසා එදා අපි අහපු වෙලාවේදී ඉස්ලාම රජුරෝ ඇවිල්ලා අහන්නේ මේ අත්තිනුකෝබෝ බාරද්වාජ හේතු පච්චයෝ යේනිමේ ධාරා බික්ඛු සුසු කාලකේසා යොබ්බනේ සමන්නාගතෝ පඨමේන වයසා අනිකීලී භාවිතෝ කාමේසු යාව ජීවම් පරිපූර්ණම් පරිසුද්ධම් භ්‍රමචර්යං චරති ස්වාමීන් වහන්සේ මේ භද්‍ර යෞවනයේ ඉන කලුකෙස් ඇති ජීවිතයේ මුල් වයසේ ඉන්නා වූ මේ භද්‍ර යෞවන ස්වාමින් වහන්සේ නමක් තාම කාම ක්‍රීඩාවල යෙදිලා පුරෝකුත් නැති එවැනි ස්වාමීන් වහන්සේ නමක් කොහොමද මේ ජීවිතයේ පවතින තාකල් ජීවිතය ඇති තාකල් පරිපූර්ණ පරිසුද්ධ Brahmacharya රකින්නේ ඔබ වහන්සලා ඒකට මොකද්ද මේ ඇති කරගෙන තියෙන හේතුව මොකද්ද ප්‍රත්‍ය කරන. එතෙන්දී ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කළේ පළවෙනි දේ අපි මතක් කරනවා නම් ගිය වාස ගිය සතිය කරපේක වදියේට මේ මාතු මත්තිසු ඉත්තිසු මවක්ඛා සමාන ගති ඇති ස්ත්‍රියක් දැක්කොත් අම්මායි කියලා අපි හිතන්නේ. භගිනිමත්තිසු ඉත්තිසු භගිනීසු දීතුමත්තිසු ඉත්තිසු දීතිසු වශයෙන් සහෝදරියක් මට්ටමේ ඉන්න කෙනෙක් සහෝදරියක් කියලා හිතා ගන්නවා බාල කෙනෙක් හම්බුනොත් දුවක් කියලා හිතා ගන්නවා ඒ විදිහට අපි මේ ඥාතිත්වය මත කර ගන්නා මිසක්ක කාම වස්තුවක් විදිහට බලන්නේ නැහැ කියන එකයි ඒ මේ ස්වාමීන් වහන්සේ රජුරණ දෙන උත්තරේ. නමුත් ඒ රජුරෝ ඒකට සතුටු වෙන්නේ රජුරෝ සඳහන් කරනවා අපේකදා මාතුමත්තිසි ලෝභ ධම්මා උප්පජ්ජති කියලා. ස්වාමීන් වහන්සේ එහෙනම් මට කියන්න තියෙන්නේ සමහර වෙලාවට මේ කාමය උච්ඡන්න වෙදියට ඇවිස්සුනාට පස්සේ මවහා සමාන ආයත්තත් එක්කත් ලෝභ ධර්ම පහළ වෙනවා. කියන්නේ කාම ආසාව පහළ වෙනවා. සහෝදරී හා සමාන ඇත්තුන් එක්කත් කාම ආසාව පහළ වෙනවා. දූ දරුවා දුවා දරුවා සමග වයසේ ඇත්තුන් එක්කත් කාම ආසාව පහළ වෙනවා කියලා අර ප්‍රතිඋත්තර ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ තමයි මේ අපි අද මේ ඉදිරියෙන් තියාගත්ත ප්‍රශ්නේ රජුරෝ නගන්නේ අත්තිනකෝගෝ භාරද්වාජ අඤ්ඤේච හේතු අඤ්ඤේච පච්චෝ ස්වාමීන් භාරද්වාජය භවත් භාරද්වාජය මේට වෙනස් නැත්නම් මේට වැඩිය බලවත් මේට වැඩිය ශක්තිමත් ක්‍රියාකාරී වෙන හේතුවක් වෙන ප්‍රත්‍යක් තියනවාද මේ තරුණ භද්‍ර යවුන වායස ජීවිතයේ මුල් කාලේ කලුකෙස් සහිතව මේ Brahmacharya ජීවිතය පුරා රකින්න එතකොට ඒ ස්වාමීන් වහන්සේ දෙන උත්තරේ තමයි අපි අද ධර්ම දේශනාවට තේමා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ස්වාමීන් සඳහන් කරනවා "වුත්තංකෝ ඒතං මහරජ තේන භගවතා ඥානතා වස්සතා අරහතා සම්මා සම්බුද්දේන." ඇයි මහරජ අපේ භාග්‍යවත් වූ අරියත් වූ සම්මා සම්මා සම්බුදුරජාන් වහන්සේ මෙසේ කියා තියෙනවා. මෙතන අපිට දේශනා කරලා තියෙනවා. "වුත්තං හේතං කෝ භගවතා" මහරජ මෙසේ අපිට පුත්‍රජානනාංශ අපිට උපදෙස් දීලා තිනවා කොහොමද? ඒතතුම් මේ බික්කවේ. මහණෙනි මේ එව්. හිම මේව කායන් උද්දං පාදතල අදෝ කේසමත්තකා තච පරියන්තං පුරං නානප්පකාර අසුතිනෝ පච්ච වෙක්කති. මහණෙනි මෙසේ එව මෙසේ මේ මේ තමන්ගේම ශරීරේ පාතලයෙන් උඩ කේසමස්යෙන් යට හැම පිරිපුන් කර ඇත්තා වූ මේ කයේ ඇත්තා වූ මේ අසුචි එහෙම නැත්නම් පිළිකුල් කුණු කොට දිහා බලන්න. මේ මේ ඒ වගේ නෝනින් සලකා බලන්න. ප්‍රතිවේක්ෂා කරන්න. මේ අත්ති ඉමස්මින් කායේ මේ මගේ කයෙහි කේසා ලෝමා නඛා දන්තා තචෝ. කේසිය ලෝම්‍ය නිය දත්‍ය හමය කියලා ඔය පිටටම පේන පටවි කොට්ටාසට අයිති වෙන්නේ පහක් පේනවා. ඊට පස්සේ මන්සං කේසම කේසා ලෝමන අනකාදන්තා තචෝ මන්සං ආහාරෝ අට්ටි අට්ටි මිජ්ජාවක්කං හදයන් යකනම් ආදි වශයෙන් ඒකේ මුල් 20ම පටවි කොටාස වලට පහේ කොටාස හතරකට කඩලා තියෙනවා. ඊගාවට ඉතුරු වෙන දියර කොටාස ශරීරයේ පවතින හයේ කොටාස දෙකකට කඩලා ඕක තමයි දෙතිස් කුණප වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපේ ඔය අන්‍ය ආගමික ඇත්තෝ හැමදාම තමන්ගේ ඒ දේව යාඥාවට එහෙම නැත්නම් කන්න ලව්වට ඒ පාට කටපාඩම් කරගෙන කියවන නිසා අපිත් බුද්ධ ආගමේ බුද්ධ ඇදහිල්ලක් කියලා එකක් හදාගත්තා. ඒ බුද්ධ ඇදහිල්ල පොතේ බොහෝම ගෞරවයෙන් ඉදිරිපත් කරන එක තමයි මේ දෙතිස් කුණප භාවනාව. ඒ දෙතිස් කුණප භාවනාව නිසා අද අදට වැඩිය එදා ඒ අවුරුදු 20කට පෙර ඉඳලා සෑම පන්සලකටම ගිය සිල් අරගන්න ගිය උපාසකම්මලා උපාසක මහතුරු පැහැදිලිවම මේ බුද්ධ ඇදහිල්ල පොත ගෙනලා ඔය ටික කටපාඩම් කරගන්න. අත්ථීමස්මින් කායේ කේසා ලෝමානකා කිය. ඉතින් මේ ඒ දෙතිස් කොටාස පාඨපාඩම් කරනවා. ඒක මේ ආරක්ෂක භාවනාවක් විදිහට ඒ ථේරවාද බුද්ධ ආගමේ බොහෝම වැදගත් ස්ථානයක් අරගෙන තියෙනවා. මෛත්‍රී භාවනා, බුද්ධානුසතිය, අසුභ භාවනාව කියන ඊට පස්සේ මරණානුසය හතර තමයි අපි ආරක්ෂක භාවනා වශයෙන් මේ පිරිසුදු Brahmacharya ජීවිතේ පවත්වාගෙන යාමට අවශ්‍ය කරන අංගෝපාංග උපකරණ අඩුම කැඩුම වාගේ ආරක්ෂක භාවනාවක් විදියට මේ අසුභ භාවනාව සඳහා අර කලින් කියාපු විදියට මාත් මාවහා සමාන නැත්තම් කරේ මාතෘ අදහස මේ සහෝදරයන් හා සමාන වයසත්තුන් සමග සහෝදරිය අදහසත් බාල පුංචියත්තන් කෙරෙහි දුව යන අදහසක් කියන එක එච්චරම බෞද්ධ අපේ ඉතිහාසයේ ප්‍රසිද්ධ නැහැ. නමුත් ඒකත් ඒ කාලේ පාවිච්චි වෙලා තිබුණ බව මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ කතාවෙන් සඳහන් වෙන්නේ. ඇයි මහරජ පුත්‍රජානන් වහන්සේ අපිට මෙහෙම දේශනා කළා තියෙනව නේද කියලා තමයි ඒක කියන්නේ. නමුත් අපේ අද කාලේ වෙනකොට දැන් අවුරුදු 2500 2550 පයින්කොට ගාක් වෙලාවට අපි අසුභ භාවනා සඳහා ඉස්සරහින් තියාගත්තේ මේ දෙතිස් කොට්ටාස පිළිබඳ භාවනාව. මේ දෙතිස් කොට්ටාස පිළිබඳ භාවනාව ඒ තදබල නිවන් අදහසකින් මේ ජීවිතේම නිවන් දකින්නවා කියන අදහසෙන් නැති වුණත් මේ කාමාවචර කුසල් පිණිසත් ඒ වගේම සාමාන්‍ය බෞද්ධ ජීවිතයක භාවනාව කියන එකේ මේ පාදම වාතේ සඳරුතා මේ මේ සඳකට පහනක් වාගේ පඩිපෙළට ගොඩ වෙන්න ඉස්සලා තියෙන සඳකට පහනක් වාගේ මේක හුඟව දෙනෙක් භාවිතා කරලා තියෙනවා. අර සතිපට්ඨාන සූත්‍ර අටුවාවෙහිම සඳහන් කරනකොට මේ අපේ සම්ප්‍රදාන කුල පිළිගැනීම තියෙන්නේ සරුවචනාංශයේ ඒ මේ උතුරු කුරු දිවයිනට ගිහිල්ලා ඒ මේ ධනව්වේ ඒ බණ දේශනා කරේ ඒ අත්ව එතකොටත් හොඳට මේ සීලයට නැඹුරුව බණ භාවනා යෙදී ගත කරන පිරිසක්ව හිටපු නිසා මේ සතිපට්ඨානේ බොහොම මේ සිත් ගන්නාසුළු තත්වයක් තිබුණ පරිසරයේ බල්ලයි දේශනා කරේ. ඒකට නිදර්ශන වශයෙන් අටුවාවේ සඳහන් කරන්නේ ඒ මේ කුරු රට මිනිස්සයෝ පාරදී හම්බ වෙනකොට ඒ එක එකනා තම තමන් හඳුනා දීලා මම ආසවලා නැත්තම් ආ කොහොමද නැන්දම්මා කොහොමද පුංචම්මා මාමා කියලා කතා කරලා ඊගාවට අහන්නේ දැනට මොකද්ද කරන්න යන භාවනාව කියලා. ඉතින් ඒකෙදි සඳහන් කරලා තියෙනවා මේ හැම කෙනෙක්ම තමන් කරන භාවනාව කියන මම මේ අට්ටිකේ වඩනවා දුවේ එහෙම නැත්නම් මම මේ කේසා කියන කොටාසේ වඩනවා කියලා බොහොම හොඳයි කියලා එකිනෙකාට උදව්පකාර කරගෙන මේ සමු ගන්නවා කියන එකයි සඳහන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන ඔය දේශපාලන කතා, ආර්ථික කතා මොනවාක්වත් නෙවෙයි. ඒත් කතා කරත් කතා කරන්නේ මේ වගේ මේ දෙතිස් කොටාසි ඉස්සර කරගත්ත බවක් තමයි පේන්නේ කියලා. ඒ වගේ මේක නිකන් මේ උනන්දු කරවීම පිණිස කතා සඳහන් කරලා තිනවා. ඒ ඒ ප්‍රතිපත්තාන සූත්‍රය දේශනා කරලා පස්සේ වෙච්ච වැඩක්. ඒ භික්ෂුණී උප ආවාසික මේ භික්ෂුණීන් වහන්සේලා වැඩ ඉන්න භික්ෂුණු පස්සේක බුද්ධ රක්කිත කියලා ගිරවෙක් ඇති කරලා තියෙනවා. ඒ ගිරවට නම කියලා තියෙන බුද්ධ රක්කිත කියලා. ඉතින් ඌ නිදල්ලේ කකා ඇවිද ඇවිද ඉඳලා තියෙනවා. ඒ කියන්නේ වරින් වර කුඩියොමුත් 3000 කරට යන්නේ නැහැ. ඉතින් දවසක් මේක උදේ 8ට 9 9ට 10ට විතර වගේ නාලා ඒ ආවාසයට ඇතුළෙන් තමයි මකර තොරණේ කෙළවරේ තටු වේල වේලා ඉන්නකොට ඒක පාටම කුරුළු ගොයෙක් ඇවිල්ලා ව්‍යාකෝසෙක් ඇවිල්ලා මේක ගහගෙන ගිහින්. ගසාගෙන යනකොට ඔය චී ගල කෑ ගහන්න අර උපාසක මෑණිවරුත් සාමණේරියත්ොත් භික්ෂුණීන් වහන්සේලාත් දැනගත්තා බුද්ධ රක්කිත අරගෙන යනවා. ඒ කියන්නේ කෑ ගහන්න පටන් ගත්තා මුළු ඒ අරන්නේ ඒ භික්ෂුණු වාසේ උපවා හිටපැත්තෝ අත්තටු ගහලා අර කුරුල්ලට මේ මොකාටද මේ පියාකුස්ස බය කරන්නේ. බය කරනකොට මේක අතහැරලා ගිහිලා කියලා. අනේ අර බලනකොට බුද්ධ රක්කිත බිම වැටෙනවා. වැටලෙලා අනේ ගහලා වතුර පොලාරියෙම ගහවලු බුද්ධරක්කිට <clears throat> උඹට බය හිතුණාද කියලා. මේකට හොඳට කතා කරන්න පුළුවන්ලු. නෑ මම අට්ටි අට්ටි අට්ටි අට්ටි කීකයි ගිය කිව්වා. මම කුරු කුරුල අරගෙන යනකොට පියා මේ මේ කුරුළු ගෝයා මාව ගෙනියනකොට මම මෙහෙ කර කර හිටියේ අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා. ඒ තරමටම ඒ කුරුල්ලට පවා පුරුදු කරලා දීලා තියෙනවා මොනවත් නැති වෙලාවට මානසිකාරය පවත්තන්න මේ දෙතිස් කොටායි. ආන් ඒ තරමටම අපේ කාලයක් තිබිලා තියෙනවා. දක්වා ආරණ්‍යගතට ගිය ස්වාමීන් වහන්සේලාමට උනත් වෙන ප්‍රධාන භාවනා තිබිලා නැහැ. ওই වගේ භාවනාවල වලින් තමයි මේ Brahmacharya දිගට රැක ගැනීම පිළිබඳව උපමාවකට නැත්නම් ඒකට ආදර්ශයකට ඕක තමයි කරගෙන ඉඳලා තියෙන්නේ. ඒ මොකද අර මාතුමත්ථීසු දීතුමත්ථීසු භගිනිමත්ථීසු කියන කතාව එච්චරම මේ නැගගෙන කාමයට උදව් කරන්නේ නැහැ. මේ සාමාන්‍ය ඊට වඩා ගැම්මක් සහිතව මේ ටික භාවනාව මෙන්න තමයි දෙතිස් කුණප භාවනාව උදව් කරනවා. ඒ වගේම ඒ දෙතිස් කුණප භාවනාවෙන් අර වගේ මේ මතියක් පමණක් නෙවෙයි හොඳට දියුණු කෙරුවොත් එහෙම නැත්නම් ආචාර්යවරයෙක් අල්ලාගෙන ආචාර්ය ගුරුවරයෙකුට යටත් වෙලා දිනු කෙරුවොත් ඒකෙන් රූපාවචර ධ්‍යාන ඇති කරගන්නත් පුළුවන්. ප්‍රථම ධ්‍යානෙ ලබා ගන්න පුළුවන් කියනවා ඔය කේසාලෝමා නකා දන්තා වගේ ඒක කොටාශක් දී දිගට භාවනා කළොත්. ඒක නිසා යෝගාවචර භ්‍රමචර්ය රකින්න නැත්තඳ ඊටම වටිනවා මේක තමන්ගේ ජීවිතයේ මධ්‍යස්ථ ප්‍රමාණය. කියන්නේ බරපතලම නෙවෙයි මධ්‍යස්ථ ප්‍රමාණයේ කාමාසාවල් ඇති වෙනකොට පුහුණුව කරලා තියාගන්න ලද පුහුණු කරලා තියාගත්තා නම් මේ වගේ භාවනාවක් පිළිකුල් භාවනාවක් ඒක උදව්කාර වෙනවා. නමුත් ඒකදී හඳුන්වා දීමේදී මතක් කරන්න ඕනේ මේක පිළිබඳව කාමයාගේ ආධිනව නොදන්න නැත්නම් මේ භ්‍රමචර්ය රකින්න උත්සාහ කරලා මේ කාමයාගේ බරපතලකම නිසා තමන්ට ආපත්‍ති කර ප්‍රශ්න කර තත්වයකටපත් වෙලා බයලජ්ජා නොපිහිටි බයලජ්ජාටපත් නොවිච්ච යත්තන්ට හිතෙන්න පුළුවන් මොකටද මේ අනවශ්‍ය විදිහට මේ කය නරක විදිහට බලලා ජීවිතය පිළිබඳ අත්කලමතාණියෝගයකට تعلق කිරීමකට තුඩු දෙන්නේ කියන අදහස එන්නේ තියෙනවා. ඒක නිසා මේ අට්ටික භාවනාව නැත්නම් මේ දෙතිස් කොටාද භාවනාව දේශනා කරන්න පුළුවන් සීමිත පිළිසකට තමයි. අර කාමභෝගී පිළිසකට මේක දේශනා කරනකොට හරීම අපහසුතාවයකටපත් වෙනවා. දේශකයන් වහන්සේට තේරෙනවා කලේ මුලින් නමල තියෙන කලයකට වතුරක් කරන්න වගේ එහෙන් කන් දෙන්නේ නැහැ. එහෙන් කන් දෙන්න පරිසරයක් නැහැ. ඒ වාගේම මෙවැනි දේශනාවල ගොඩාක් වෙලාවට ඒ Brahmacharya රකින්න පුරුෂ පක්ෂයට ස්ත්‍රී පක්ෂයේ සම්මුති වශයෙන් ස්ත්‍රී පක්ෂයේ තියෙන මේ වගේ ඒ අසුරු කිරීමේ තියෙන නරක කියනකොට ඒ දේශනා විලාසයේදී සමහර ලාවට ස්ත්‍රී වර්ගයාට නිඳා කරනවා කියන අදහසක් නිසා හුඟක් දේශකයන් වහන්සේලා කැමති නෑ මේ මාතෘකාව විදිහට ගන්න. ඒ වගේම පුරු ස්ත්‍රී පක්ෂයට බණ දේශනා කරනවා නම් ඒ පුරුෂ පක්ෂය පිළිබඳව ඒ විස්තර කරනවට ඒ පක්ෂය කැමති නෑ. ඒ නිසා හුඟක් අමාරුයි මෙවැනි දේශනාවකට පිටිස ලබා ගන්න. මේ පිටිසේ අපිට ඒ වගේ ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. කවුරුත් වගේ දන්නවා මේ දේශනා කරන්නේ මේ කාමයටපත් උනාට පස්සේ ඒකේ තියෙන ඒ අධික ගැම්ම වේගය ආවට පස්සේ පුදුමාකාර අසරණ තත්ත්වයක් අහිංසක තත්වයකටපත් වෙනවා Brahmacharya. එහෙම නැත්නම් අපේ සීල ජීවිතය එහෙනම් මේ සීල විසුද්ධිය පතන ලැජ්ජ බය දන්න කෙනාට ඊටාම අසරණ තත්වයකට ඒ නිසා කල්ැතුවම ඒ පිළිබඳව පටික්කුල මනසිකාරය එහෙම නැත්නම් මේ කායගත සතිය කියලත් මේකට කියනවා. ඇති කරගෙන තිබ්බොත් මධ්‍යම ප්‍රමාණයේ කාම ආශාවකට මේක උදව්පකාර කරන්න පුළුවන්. අර මේ පොතලීස සූත්‍රයෙන් එදා කියවිච්ච බණේදී ඒ ස්වාමීන් වහන්සේත් මතක් කරා සරුවචන් වහන්සේ මේ පොතලීස බමුණට බුදුජාන් වහන්සේ දේශනා කළා කියනවා බමුණේ කාමයේ පිළිබඳව මම මෙන්න මේ වගේ දේවල් අහලා තියෙනවා කියලා මතක තියාගන්න. උපමා රාශියක් මතක් කරලා එක උපමාවක් තමයි අංගාරකාසු උපමා කාම. බ්‍රාහ්මණය මේ ගෘහපතිය මේ කාමය හරියට ගිනිගෙන දැවෙන නැත්නම් ගිනිගෙන දැවිලා ඉතුරු වෙච්ච තාම ගිනි දඹු අඟුරු තියෙන අඟුරු වලක් වාගේ එකක්. ඉතින් ඒක ළඟට යනකොටම මිනිස් වෙන බොහෝ වෙහෙස කරයි. දිහා බලන්නත් බෑ. කොහොම තරයි මිනිස්සෙක් පොණ තරමෙට බර පතර අඟුරු වලකට දුබල පුරුෂයෙක් ළඟ ඉන්න පුරුෂයෙක් ළඟ කෙනෙක් දෙන්න ළඟට දෙන්නෙක් බලවත් ඇවිල්ලා ඒ දෙන්නගේ ඒ දුබල පුරුෂයාගේ අද්දකින් ඇදගෙන අරගෙන යනවා අර අඟුරු වලට දමන්න. ඉතින් අර අඟුරු වලට ඇතිලා ඇති වෙන දුක දැනගෙන අර දුබල පුරුෂයා පස්සෙන් පස්සට ආදිනවා ඇඹරෙනවා පෙරලෙනවා. මොකද එක්කෝ මරණේ නැත්තම් මරණා සමාන දුකකටපත් වෙන නිසා. නමුත් අර බලවත් දෙන්න ගෙනියලා අඟුරු වලට දාන්න වගේ ඔය ඇබ්බැහි වලටපත් වෙච්ච පුද්ගලයා ඔය ස්ත්‍රී ලෝලත්වය හෝ මත්පැන් පිළිබඳ ලෝලත්වය හෝ එහෙම නැතුව මේ සුරා සූදුවට ඇබ්බැහි වෙච්ච මිනිසයා ඇත්තටම අනික් ලෝකෙට වැඩිය නැත්නම් ලෝකයට වැඩිය හොඳට මේකේ ආධිනව දාන. ආධිනව දැනගත්තට ඒ ආසාව ඒ ගැම්ම හිතට ඇති වුණාට පස්සේ ඒක හරියට බාහිර පුරුෂයෝ දෙන්නෙක් ඇවිල්ලා දුබල පුරුෂයෙක් ඇදගෙන යනවා වගේ Tamanටම තේරෙනවා මේ තියෙන තියෙන පියවරක් පාසා පිරිහෙනවා. තියෙන තියෙන පියවරක් පාසා ස්ථිර හානියක් Tamanගේ ශරීරයට සිද්ධ වෙනවා. ස්ථිර හානිය තමයි ಗುಣ ශරීරයට සිද්ධ වෙනවා කියලා දැනගන්න නම් කරන්න දෙන්නේ. අර දුබල පුරුෂයා ගිනි බාලට ගිනි කොට බයි පස්සට අදිනවා වාගේ Tamanගේ ශරීරයේ තියෙන කයේ තියෙන సంతාන තියෙන බයලජ්ජා කොට පස්සට අදිනවා. නමුත් ඔලොමොට්ටල ගතිය එහෙම නැතු අර තියෙන ඇබ්බැහිය මේ ලැජ්ජ මොකක්වත් තියාගෙන නැහැ ඇදගෙනම යන. ඇදගෙන ගිහලා අර අඟුරු වලට දාන. ආන් මේ වගේ தত্ত্ব වලටපත් වෙලා ඒ වගේ තියෙන අසරණකම ඉතින්දී පුදුලා තමන් වශයෙන්ම සෑයෙන මේ අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය වැටීමකට පිරිනවනවා. පත් වෙනවා. බයලජ්ජා නැති தত্ত্বය බයලජ්ජා ඇති தত্ত্বයත් එක්ක ඇතුළත ගැටීමක් ඇති වෙනවා. ඊමන්දිවට ඒක හොරෙන් කරන්න හදනවා කොච්චර කරත් මට්ටමක් පැනනට පස්සේ ඒක ඉතින් රට්ටුන්ගෙන් අර කියන අත්තානුවාද බය විතරක් නෙවෙයි පරානුවාද බයට ලක් වෙනවා. මෙහෙම යමක් අමක් කරගෙන ඉන්න පුළුවන් මනුස්සයා මෙන්න බලන්න කරන වැඩේ මෙන්න මේ වගේ ස්ත්‍රී දූර්ත වෙලා නැත්නම් සුරාවට ඇබ්බැහි වෙලා එහෙම නැත්නම් සූදුවට ඇබ්බැහි වෙලා මෙන්න අමාරු වැටෙනවා කියලා දොස් අහන්න වෙනවා. ඒ වගේම කොයි නීතිය වුණත් උදේින රජුරවන්ට අහුණාන රජුරවන්ට අහුණාන මේ මිනිසයා ඇබ්බැහියකට අහුක් වෙලා හෝ කාමයේ බුද්ධ විඳලා කිය ඉති ඉර විලංගු දාන. ඒක ඉතින් අහන්නම දෙයක් නැහැ. ඒ කවුරක්වත් කැමති නැහැ ඒ වගේ මේ සුරාවකට යට වෙලා හෝ සූදුවකට යට වෙලා හෝ ස්ත්‍රීලෝලත්වය ඇති කරගෙන හෝ ඒ මිනිසයා මේ බුද්ධියක් ලබනවා නම් ඒකට රාජ්‍ය රෝගන කියන්නේ. රාජනීතියට ගැලපෙන්නේ නැහැ. එයා හිරේවලම් බෙදා. මේ තේරම තමන්ට තමන් දෙස් වෙන ගතිය හෝ නැත්නම් අනුන්ගෙන් බැනුම් අහන්න වෙන ගතිය හෝ එහෙම නැත්නම් රාජනීතියට මේ සිවිල් නීතියට වෙන ගතිය තිබිච්චාවයි මේ තේරම අද මේ අල්ලසෙන් බේරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වෙන ක්‍රම වලින් මෙවුවා යටපත් කරගන්න පුළුවන්. නමුත් අවසානයේ දුක්ගති බය කියලා එකක් එනවා. මේ මරණයෙන් මත්තේ ඒකාන්තයෙන්ම ඔළුව පල්ලෙහාට හිස මේ කකුල උඩට තියාගෙන හෙලකින් පල්ලට අදගෙන වටනවා වගේ ඒකාන්තේ නරගාපියට වැටෙනවා කියන මේ පුදුමාකාර බයක මනුෂ්‍ය ගත කරන්නේ. ගත කරාට ඒ කාම ලෙස්සන හැල්මට වැටෙනට පස්සේ අදගෙන ගිහලා ගඟට වැටෙනවා. අන්නේ తত্ত্বය මේ Brahmacharyaට හරීම අනතුරුදායකයි. වරින් වර වරින් වර වෙන දේවල් වෙන එක නම් ඒක මේ උනේ නෑ කියන්නේ නේ කෙනෙක් නැත්තරමට වගේ ඒ වගේ Brahmacharyaට පොඩි පොඩි හානි සිදු වෙනවා. බරපතල හානි නිතරම සිදු වෙන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට චිත්ත විවේකයක්, සීල විසුද්ධියක්, චිත්ත විසුද්ධියක්, ඥාන දර්ශන විසුද්ධියක් ලබා ගන්න අමාරු වෙනවා. මේ හීනමානය එහෙම නැත්නම් තමන්ට තමන් දෙස් දෙන ගතිය කියන බරපතලකම නිසා. ඒ නිසා මේක මේ කාම භෝගීන් අතර ගිහියන් අතර එච්චර බරපතල ප්‍රශ්නයක් නෑ මොකද ඒ ඇත්තෝ මේ Brahmacharya ශික්ෂාපදේ සමාදන් වෙන්නේ නෑ. Brahmacharya ශික්ෂාපදේ සමාදන් කරන්න පුළුවන් එකම කෙනා නැත්නම් Brahmacharya ශික්ෂාපදය ලෝකෙට ඉදිරිපත් කරන්න පුළුවන් එකම කෙනා සරුවචනාංශේ පමණයි. අනේ කිසිම ආගම් කතුරුරේකට මේක කරගන්න බැරි වුණා. ඒ මොකද ඒ ඇත්තෝ ළඟවත් අර යථාවාදී තථාකාරී ක්‍රමයේ ටික තිබුණද නැද්ද කියන එක සැක තියෙනවා. ඒ වගේම කවදාකවත්ම හිතන්න බෑ මෙන්න මේ කියන විදිහේ මේ දහරා බික්ඛු සුසුකාලකේසා භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා අකිලීන භාවිනෝ කාමේසු කියන මේ தত্ত্বය යටතේදී ජීවිතයේ යබ්බද්‍ර යෞවනයේදී කලු කෙස් ඇතුව තියෙද්දී මේ තරුණ වයසේදී තාම කාම කෙලි කෙලලා නැති කාලේ ඉන්න කෙනෙකුට Brahmacharya රකපන් කියලා කියන්න බෑ. එතකොට ඒක අපරාධයක් වගේ පේන්නේ. අපි මේ මනුස්ස ආත්ම භාවයක් ලැබලා හොඳ පෙනුමක්, හොඳ කාය ශක්තියක්, ආකන දිවනාච ඔක්කොම තිබුණාට පස්සේ ඉතින් ආයෝග රැකගෙන ඉන්න ඇති වැඩේ මොකද්ද අපිට තියෙන්නේ මේක බුද්ධ විඳින එකයි. එහා සමාන සමවයසි ස්ත්‍රීන් එක කාම කෙලි කෙලින එක තමයි තියෙන්නේ කියලා. ඒක තමයි ඇත්තට මිනිස්යාට මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් උස්සස්ම සැපේ කියලා. ඉතින් මේ ඔය ඕනම දර්ශන වාදයක පෙන්ලා දෙන්න පුළුවන්. ඇත්ත මොකද අල්ලලා බලන්න පුළුවන් දේවල් වලින් බලනකොට මේ ඉන්ද්‍රිය ගෝචර ධර්ම දිහා බලනකොට ඒක තමයි තියෙන්නේ. නමුත් ඉතින් අර පොඩි පරහකට තියෙන්නේ ඕක ඉතින් තිරසනාටක් තියෙනවා. මෛතුන සේවනය තිරසනාට මනසට දෙන්නටම සාධාරණයි. ඉතින් ඒකෙදී අපි මේ ලබන සැපය අර මේ නිර්ආමිෂ සැපයක ඉඳලා බලනකොට මේක තිරච්ඡාන සුඛයක් කියලා කියනවා. මේක තිරසං සැපයක්. ඉතින් ඒ දන්නේ ඒක නම් අනත ඒක පමණ නම් ඉතින් ඒ පුද්ගලයා කියන්න තියෙන්නේ හොඳින් හරි නරකින් හරි ඒක තමයි අවශ්‍ය කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේට ඒයින් එහා ගිය නිර්ආමිෂ සුඛය කියන එක උන්වහන්සේ ඒකාතකට අරගෙන පෙන්නවා ඊගාවට අවේදිත සුඛය කියලා තව එතුආකල් හිතා ගන්න බැරි විප්ලවීය පුදුම හැපයක් උන්වහන්සේ ගෙනහැර පාපු නිසා උන්වහන්සේගේ දේශනා ඉබේම දොයන් දොයන් පටිච්ච මේ කියලා දෙන්නේ දෙන්නේ එකතු කළ යුතු දිය කිසිං හමාන කර සමාර සමාහමාර කළ යුතු ග්‍රාම ධර්මයක් කියලා සඳහන් කරලා තියෙනවා මෛත්‍රී සේවනයේ. ඉතින් උන්වහන්සේට ඒ කියන්න පුළුවන් වෙන්න ප්‍රධාන හේතුව උන්වහන්සේ ඊට වඩා බොහෝම මේ සුවයලවන අර වගේ ආධිනවයන්ගෙන් තොරන තොර සපයක් දෙන්න දෙයක් තිබුණ නිසා. ඒ නිසා Brahmacharya රකින්නත් දිහා බලනකොට ඒ ඇත්තන්ගේ නෑදෑයොත් යාළුවොත් ඔක්කොමලා hina වෙනවා. මොකද්ද මේ වුණ අනවශ්‍ය මේ ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙන්නේ? මේක මේ සදාචාරයක් කියලා පරාගත්ත පටවගත්ත ප්‍රශ්නයක් නෙවෙයිද? ඒ නිසා කොච්චර දුක් විඳිනවද? ওই ප්‍රශ්න මොනක්වත් නැහැ නේ ඔය. Brahmacharya ශික්ෂාපදේ රකින්නේ නැතුව සාමාන්‍ය විදිහට කාමභෝගී වෙලා හිටපුවාම ඉවරනේ කියලා. ඉතින් ඒ එහෙම කියන ඇත්තන්ගෙන් අපි හිතා ගන්න පුළුවන් වෙන්නේ ඒත් ඔය ඇත්තටම manussත්වයකට ලබන්න පුළුවන් අර නිරාමිෂ සුඛයක් හෝ අවේජිත සුඛයක් ගැන අහලාවත් නැහැ විශ්වාසකුත් නැහැ ඇදහිල්ලකුත් නැහැ පරික්ෂා කරලා බලලත් නැහැ. ඉතින් එහෙම කෙනෙකුට නම් ඇත්ත තමයි අර කතාව. ඒත්තමත් පේන්නේ කාම සුඛේ තමයි. ඉතින් ඒකට රෑ කියලා දවල් කියලා හොඳ කියලා නරක කියලා ධර්ම අධර්ම කියලා මොකුත් නැහැ. සාමාන්‍යයෙන් අර සඳහන් කරලා තියෙනවා ඒ කාම සේවනයේට ගියාම කොයි දෙයක් තොට්ටුයි. ඒකට නෑ බයලජ්‍ය දෙකක්, ඒකට නෑ හොඳ නරක දෙයක්, ඒකට නෑ සාධාරණ අසාධාරණ දෙයක්, ඒකට නෑ යුක්ති අයුක්ති නෑ. යුද්ධෙටයි, කාමෙටයි, නීති වළංගුයි. මොනම නීතියක් සීමාවක්වත් මරියාදාවක්වත් වළංගු වෙන්නේ නෑ. ඕන දෙයක් හදාගෙන ගියාට ඒකේ ප්‍රශ්නයක් නෑ. මොකද ඒක තමයි අන්තිම දේ. ඉතින් සරුවචනාංශයට නැත්නම් මේ භ්‍රමචර්ය රකින්න ඒ සරුවචන ශ්‍රාවකයන් වහන්සේලාට ඊට වැඩිය දෙයක් තියෙන නිසායි මේ කාමයාගේ ආදීනව දැකලා <clears throat> එමතින් එමගින් මේ සීල විසුද්ධියක් බලාපොරොත්තු වෙලා ඒ මතින් චිත්ත විසුද්ධියක් බලාපොරොත්තු වෙලා ඒ මතින් ප්‍රඥා විමුක්තියක් බලාපොරොත්තු වීම තමයි මේ මේ දේශනාවකින් බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ මෙතුවා නැත්නම් දරුවචන දෙපහළ වෙන තාක් මේ අසුභ භාවනා පිළිබඳව නොතිබිච්ච විප්ලවීය අදහසක් තමයි තමන්ගේම කයේ යත්තා වූ අසුබ ස්ථාන අසුචි කියලා පාවිච්චි කරලා තියෙනවා. කුණු අසුචි පැසෙල බලනික. ඒකමත් අර මිලෝ වශයෙන් මේ නිර්ාමිෂටත් වඩා අවේදිත සුඛයක් ගැන ප්‍රාර්ථනා කිරීමේ කාසියෙම අනිත් පැත්ත තමයි මේ කයේ තියෙන අසුචි తත්වය පරීක්ෂා කරන්නේ. එහෙම කියන්නේ මොකද? මෙලෝ වශයෙන්ම අවේජිත සුඛයක් දෙන්න බෑ, ලබන්න බෑ කියන ඇත්තෝ ප්‍රධාන වශයෙන් මෙහෙම කියන්න හේතුව තමයි එවැනි අවේජිත සුඛයක් ඇති తত্ত্বය තමයි මේ ලෝකයේ මුල ආරම්භය ආදී ඒකෝ කියන එක ඒක තමයි මේ මෞංකාර දේවත්වයකට පත් කරලා තියෙන්නේ. ඒ කියන අවේදිත වූ తত্ত্বය නිසායි ඒ අත්ව කියන්නේ දෙවියන් වහන්සේගේ රූපයක් අන්දත් ඒක දෙවියන් වහන්සේට කරන වැරද්දක්. මොකද එහෙම හිතන්න බෑ. වින්දනය කරන්න බෑ දෙවියන් වහන්සේ ඉන්න තැනවත් தත්ත්වයක් කොහොමද කියලා. ඒක නිසා ඒ தත්ත්වයට මිනිස්සෙකුට යන්න බෑ. උපත්තියම මිනිසයාට ඉංග්‍රීසියෙන් පාවිච්චි කරනවා guilt කියන වචනේ. පාපයකට වන්දි ගෙවනවා අපි. ඒ නිසා මිනිසයා කියන જાතියෙම කවදාකවත් දේවත්වයට හෝ ඔය කියන මේ අර අවේදී තත්ත්වයටපත් වෙන්න බෑ කියන එක ප්‍රතිපත්ති වශයෙන් පිළිගන්න වෙනවා දේවවාදී. ඒ වගේම දේවවාදයේදී සඳහන් කරනවා මේ මනුස්ස කය කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ නිර්මාණ වලින් ශ්‍රේෂ්ඨතම නිර්වාණය. ඒ ශ්‍රේෂ්ඨතම නිර්වාණය අසුචි වශයෙන් බලනවා කිව්වහම ඉතින් අපිට හිතා ගන්න පුළුවන් දෙවියන් වහන්සේ පිළිබඳව අදහන කෙනෙකුට මේ තිතිස් කුණප භාවනා මොන විදිහට පෙනීද කියලා. ඒ නිසා යම්ම කෙනෙක් අපි කියන්නේ හරුවත් යනසි වගේ යම්ම කිසි සාස්තුන් වහන්සේ නමකට මේ කවුරුවක්වත් මැව්වයි කියන හොඳයි කියන උත්තමයි කියන ශ්‍රේෂ්ඨම කියන දේ කපලා කොටලා තිත් එකට වෙන් කරලා අසුචි කියලා වචනේ පාවිච්චි කරන්න නම් මැවුම්කාරයන් ආංශයට උන්වහන්සේ දීපු තැන හිතා ගන්න පුළුවන්. ඔන්න මැවුම්කාරයාගේ මැවීමේ රඟ. මේක මෙහෙමනම් එයින් මහුන් කාර්ය කොහොම තියෙන්නද කියලා තමයි දරුවචාන්සේ අච්චට මෙච්චන මෙච්චට කොච්චද කියලා පෙන්නන්නේ. ඒක නිසා මේ දෙතිස් කොටාස භාවනාව ඒ අනාත්ම සංකල්පය. ඒ වාගේම කාමයේ කියන මේ ගොරෝසු ග්‍රාම ධර්මයේ පිළිබඳව යථාභූත ඥානය ඇති කෙනෙකුටත් හැර අනිත් කෙනෙකුට ප්‍රිය වෙන්නේ නැහැ කියන එක හිතා ගන්න අමාරු නෑ. නමුත් Brahmacharya රකින්න කෙනාට සිද්ධ වෙනවා අර කලින් කිව්වා වගේ අඟුරු වලකට ඇදගෙන යනකොට පස්සෙන් පස්සට ආදින්ත තරමට කාමයට අපි දාසකම් කරන බත් බැලකම් කරන වාල්කම් කරන කාලේදී අපිට යනකොට পায় තිල වාංගු කරගන්න ගලක්වත් හම්බ වෙනවනම් එල්ලෙන්ඩ වැලක්වත් හම්බ වෙනවනම් අපේ ආරසාවට ගඟේ ගහගෙන යන මිනිහට පිදුරු ගහක් වගේ ආන්න ඒකට මේ දෙතිස් කොටාස භාවනාව ਸਰවඥාන්සේ ඉදිරිපත් කරලා තියෙනවා. ඒක නිසා දෙතිස් කොටාස භාවනාව බැලු බැලමත් නම් සාමාන්‍යයෙන් මේ සමතයක් තමයි එතෙන්දි කරන්නේ මේ කාමාවචර තත්වයෙන් ඉක්මවල රූපාවචර ධානයක් ඇති කළ දෙන එක තමයි. නමුත් මේ දිටිස් කොටාස භාවනා පිළිබඳ හොඳ විස්තර සපේන ආචාර්යයන් වහන්සේලා සඳහන් කරනවා. දිටිස් කොටාස භාවනා හරියට පුරුදු කරනවා නම් දිටිස් කොටාස භාවනා කියන්නේ තුම්මං හන්දිය. ඒ තුම්මං හන්දියේ සුදුසු මන්ද හන්දිස්ථානටපත් වුණා නම් ඒ පුද්ගලයාට මේ දිටිස් කොටාස මතින් භාවනා ක්‍රම තුනකට පාර කපා ගන්න පුළුවන්. එකක් තමයි මෙතන මේ මේ භාරද්වාජ ස්වාමීන් වහන්සේ පෙන්වන්නට හදන ඒක වර්ණ වශයෙන් පිළිකුල් බව. වර්ණ වශයෙන් අරගෙන බලනකොට මේ පිළිකුල් මේ වර්ණ වශයෙන් පිළිකුල් බව. ඒකේ තියෙන පිළිකුල් බව කෙස් අරගෙන ගත්තත් ඒක අතුවාව පෙන්වන්නට උත්සාහ කරනවා වර්ණ, సంతාන, ගන්ධ දිශා ඕකාශ වශයෙන් කොයි වර්ණයේ වශයෙන් බැලුවත් පිඟුවන් පැහැය ඒ කෙස් ගහක පැහැය කිසිසේත්ම සිත් ගන්නසලු පාටක් නෙවෙයි තියෙන්නේ. කේස කලාපේ ගන්නකොට වෙනයි. ඒ කියන්නේ ඝන සංඥාවෙන් සම්මුතියක් වශයෙන් ඝන සංඥාවෙන් කේස කලාපයක් ගත්තාම පංච කල්යාණින් එකක්. කේස කල්යාණි. ඒ නමුත් එක කෙස් ගහක් ගත්තාම ඒක තියෙන පාට මොනම දෙයකට තිබ්බත් උදයක් ඔප්නංගන පාටක් නෙවෙයි තියෙන. තෙද ගන්නන පාටක් නෙවෙයි පිඟුවන් පැහැයි. ඊට පස්සේ సంతානෙ ගත්තාම බලුවලියක් වගේ කොහෙද ඉබ්බත් ඇකිලිලා හිටින්. ඒ කවදාකවත් කෙලින් තියන්න බෑ. ඒ වගේ ඍජු සතහනක් නැහැ. ඒකෙස් ගහ බතක තිබිලා හැපිලා කෑවත් හොද්දක තියලා කාටේ පැටලුණත් මැල්ලුමක තියලා පැටලුණත් පැටලෙනකොටම දන්නවා මේකේ ඒ සතහනේ හැටියට මේ වලට වෙනම් කෙස් ගහක්. මේක පොල් කෙන්දක් නෙවෙයි. මේක වෙන්නේ ගන්නේ කෙස් ගහ පැටලෙනකොටම අප්පිරිය හිතන තත්ිය තමයි තියෙන්නේ. సంతානයත් එහෙමයි. දිශා වශයෙන් ගත්තත් ඒක මේ දෙචිස් කොටාසේ උඩ දිශාවේ තියෙන්නේ. ඒක නිසා අසුචි කෑල්ලක් අරගත්තාම බලුකු බෙට්ට ගු බෙට්ටක් ගත්තාම ඒ ගුරු බෙට්ට උඩ කෑල්ල හොඳයි පල්ලෙහා කෑල්ල නරකයි කියලා දෙයක් නැහැ. හති කොනම ජරාව තමයි. අපිට කියන්න බෑ ඒකේ පිටපොත්ත හොඳයි මැද හොඳ නැහැ. උඩ උඩ කොටස හොඳයි මැද කොටස හොඳ නැහැ. ඒ මොකක්ද කියන්නේ බලු මේ මේ අසුචියේ සෑම තැනම එක වගේ නිසා තියෙන දිශා වශයෙන් බලුවත් 31 උඩ කොටසෙමයි තියෙන්නේ. ඕකාශ වශයෙන් ගත්තාම මේක වට කරගෙන තියෙන අනිකොත් එවැනිම වූ කෙස්ගස් යටට තියෙන්නේ ඒ මේ කුණු හිටක් වගේ ඔබාගෙන තියෙන අර තෙත හැමේ. දැන් ඒ නිසා වර්ණ ගන්ධ ගඳ වශයෙන් ගත්තත් මහා මේ මේ හොදන්නේ නැතුව ටික දවසක් තියෙනකොට මේ තපස්වරුන්ගේම මේ ඔළුවෙන් මහ විශාල ගඳක් එනවා. ඒ නිසා ඒකද තපස් තෙල් කියලා જાතියක් හදනවා. ඒ හදලා ඒ අලු වගේ જાතියෙන් පොඟෝලා මේ කොණ්ඩේ මුඩි කරලා ලිහෙන් නැති වෙන්න ගැටේ ගන්නවා. ඉතින් ඒක ගුලිය ඇතුළට කූඩ මේ මේ උකුණේකටවත් යන්න බැරි වෙන විදිහට මේ අලු එතනින් ගියාම මේ වගේ සාමාන්‍ය ඔය ඉස්සර පැවිදි කුමිනාශක ද්‍රව්‍ය පාවිච්චි කරලා තපස් මේ ඔළුව පිටිපස්සට ගැටේ ගහන්නෙත් නැහැ. ඒක ඔළුව තියලා පුදියන්න බැරි වෙනවනේ. ඒක නිසා පුදිය ගන්න පුළුවන් විදිහට පැත්තට තියලා ගැටේ ගහගෙන ඉන්නේ. හරි ගඳක් එන්න පටන් අර ගන්නවා. මොකද හැම වෙලාවෙම නාන්න කරන්ට නැහැ. ඉතින් ඒක නිසයි මේ කේස් වලට ගාන වර්ණ මේ ගඳ જાති හරියට ලෝකේ තියෙන්නේ. මොකද එහෙම නැතුව ස්වභාවික ගඳට ආවොත් මහා මේ මේ අමුතු ගඳක් තියෙනවා. ඊට වර්ණ ගත්තත්, సంతාන ගත්තත්, ගන්ධ ගත්තත්, පීටි දිශා වශයෙන් ගත්තත්, මේ අවකාශයේ වශයෙන් ගත්තත් ඒක ගන්න දෙයක් නැහැ. එතකොට තියෙන්නේ පිළිකුල කියලා සංඥාව. පටික්කුල සංඥාව. ඒ පටික්කුල සංඥාව ඒ අපි මේ භාරද්වාජ ස්වාමීන් සඳහන් කරන මෙතන ඒක තමයි. ඊට අමතරව මේ ඊයේ අවසර ලොකු ස්වාමීන් වහන්සේ බණ්ඩ මතක් කළා යම් කිසි කෙනෙකුට මේ මේකේ අන්තිමට ඒ රජුරුවේ ටික මතක් කරනවා. හොඳ භාවිත කයක්, භාවිත සීතයක්, භාවිත හිතක්, භාවිත ප්‍රඥාවක් ඇති කෙනෙකුට නම් මේ පටික්කුල මනසිකාරයෙන් ওই දෙතිස් කොටාසේ විහිදුවල හිත විහිදුරව බලන්න පුළුවන් තැනට එනකොට තවත් දොරක් ඇලෙනවා ඒ මොකද්ද මේ එක එක කොටාසියේ වර්ණයට විශේෂයෙන් හිතව දාන්න පුළුවන් ඒ කෙස්සල වර්ණයට සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ කපිල වර්ණ කියන වචනේ ඔය කපිල වර්ණයට තමයි ඔය නිල කසිනියට ගන්න නිල් පාට ගන්න කපිල වර්ණයට ඒක සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ ඈතක තියෙන කන්දක් දිහා බලනකොට ඒ කන්දේ තියෙන කොළ පාට නෙවෙයි. ඈතට යන්න යන්න යන්න යායට කන්ද පේනකොට කපිල වර්ණයට තමයි හැරෙන්නේ. ඒක තමයි නීල කසිනේට අරගන්නේ. ඒකත් ඒ වගේම ඈත ඉඳලා මුහුද බලනකොට ඒ නීල වර්ණය තමයි පේන්නේ. අහසත් ඈත ඉඳලා බලනකොට නීල වර්ණ තමයි. ඒකට තමයි මේ කෙස්වල තියෙන පිඟුවන් පැහැට කියලා කියන්නේ. ඒක නිසා යම් කෙනෙකුට භාවිත කයක්, භාවිත හිතක්, භාවිත ශීලයක්, භාවිත ප්‍රඥාවක් ඇත්නම් ඍජුස් කොටාසට ගිහිලා අවශ්‍ය කෙස්වල තියෙන නිල වර්ණය ගන්න පුළුවන්. මේ දත්වල තියෙන සුදු වර්ණය ගන්න පුළුවන්. ලේවල තියෙන රතු වර්ණය ගන්න පුළුවන්. මූත්‍රාව වල හෝ උරුණු තෙල් වල තියෙන කහ පාට ගන්න පුළුවන්. එතකොට නිල පීත ලෝහිත ඕදාත කියන වර්ණ හතරම අරගෙන වර්ණ කසින වඩන්න පුළුවන්. වර්ණ කසිනේ සඳහා තම ශරීරයේම කොටස් අරගන්නවා. එතකොට අසුබ නෙවෙයි ගන්නවා. දෙතිස් කොටාස තමයි ඒ වගේ තියෙන වර්ණ. ඊගාවට මේ දෙතිස් කොටාස ඔය 32 ගන්නකොට ඒ 32 බොහෝ විට සඳහන් වෙලා තියෙන්නේ පඨවි කොටාස සහ ආපෝ කොටාස පමණයි. කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සං නහරු අට්ටි අට්ටි මිජ්ජා වක්කං හදයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්තගුණ උදරියං කරීසං පිත්තං පෙත්තං ඔතෙන්ද යනකම් පටවි කොටාස ඒව ඔක්කොම අතින් අල්ලන්න පුළුවන් සටහනක් තියෙන දේවල්. ඊට පස්සේ සෙම්මන් කුබ්බෝ ලෝහිතං කියනකොට ද්‍රව. ෂෙම ඒ දාන භාජනේ හැටියට තමයි ගන්න. සරව ලේ ඒ ඔක්කොම ද්‍රව. ඒතකොට මේ දෙකෙන් පාඨවි කොට පාඨවි ධාතු වශයෙන් ධාතු මනස කාර්යයට නම් වඩා පුළුවන්. එහෙම නැත්නම් ආපෝ ධාතු වශයෙන් ගන්න පුළුවන්. ඒකට තව කොටාස දෙකක් ඉදිරිපත් කරලා දෙනවා. මේ වායෝ කොටාස වශයෙන් අස්වාස ප්‍රස්වාස වායෝ උද්ධංගම අදෝගම වායෝ කුච්චිසේ වාතේ කොට්ටිතේ වාතේ කියන වායෝ කොටාස හයකුත් මේ අසුභ භාවනාවට නෙවෙයි ඒක වැටෙන්නේ දෙතිස් කොටාස භාවනාවක් නෙවෙයි 42ක් වූ කොටාස වලට ගන්නකොට වායෝ කොටාස හයක් එකතු වෙනවා. ඊගාවට තේජෝ කොටාස හතරක්. ජීරක තේජක පාචක ආදි වශයෙන් තේජෝ කොටාර හතරයි. එතකොට හතර මහා භූතයන්ගේ පැත්තටත් යන්න පුළුවන්. ඒ නිසා අසුභ භාවනාව, දෙතිස් කොටාස භාවනාව, කායගත සතිය කියන මේ දේ විශාල භාවනා මේ දොරටු රාශිය. නමුත් මේ සූත්‍රයේ විශේෂයෙන් මේ ಭಾರದ್ವಾජ සූත්‍රයේ සඳහන් කරන්නේ සමතේට අහුවෙන අසුභ පිළිකුල් කොටස පමණයි. පසු කාලීන දියුණු කරගත්ත දේවල් තමයි ආචාර්ය මතවලින් ඒ දෙතිස් කොටාස මත හෝ නැත්නම් අර කියන වායු කොටාස හයත් තේජෝ කොටාස හතරක් ගත්තාම වෙන 42ක් කොටාස මතින් හතර මහ භූතේ මත කරගන්න පුළුවන් වර්ණ කසින වලට ගිහිල්ලා ඒවට කියන්නේ අභිභායතන කසින කියලා ඒ වර්ණයට ගෙනල්ලා වර්ණයේ ඉක්ම බලා මේ වර්ණයට ගෙනල්ලා අසුබය ඉක්මවලා අසුබය අභිභවනය කරලා වර්ණය අරගත්තට පස්සේ හතරක් වූ ධ්‍යාන වලට යන්න පුළුවන්. මේ අසුබෙන් යන්න පුළුවන් එකම ධ්‍යානයකට පමණයි. ඒ මොකද මේ අසුබ භාවනාවට පටික්කුලය පිළිකුල් බව ඉදිරිපත් වෙන නිසා ඒ මතින් මේ විතක්ක ਵਿਚාර දෙක නැති වෙච්ච ගමන් ප්‍රීතිය පහළ වෙන්නේ නැතු වෙන ගතියක් තියෙනවා. ප්‍රීතිය පහළ වෙන්න විදියක් නැහැ මොකද අසුබෙන් පටන් ගත්ත නිසා. හිත පිනායන ගතියක් හෝ අභිනන්දන කරන ගතියක් ඇති කරගන්න අමාරුයි මේ දෙතිස් කොටාස විශේෂයෙන් පටික්කුල මනසික. ඒ නිසා ප්‍රථම ධානයේදී පිළිකුල් භාවමනේ කරන විතක්ක ਵਿਚාර දෙක එළවන තාක් ධානය තියෙනවා. නමුත් පිළිකුල විතක්ක ਵਿਚාර දෙක අයින් කරපු ගම ප්‍රීතිය පහල කරන්නේ නැහැ. මේක හොඳ රහසක්. මේ ඔය භාවනා කරනකොට ආනාපාන සතිය හෝ පිම්බීම හැකිලිමෙත් ඒක එනවා. හුඟ දෙනෙකුට ඒ තමන්ගේ ආත්මය පිළිබඳව ද්වේෂ අදහස් මේ ද්වේෂ කියලා කියන්නේ මේ සාමාන්‍ය ගහ බැන ගන්න ද්වේෂයක් නෙවෙයි තමා කෙරේ පවතින අත්කිලමතානියෝගයට බර පුද්ගලයාට කවදාකවත් අර මේ ආනාපාන හොඳට සංසිඳිලා එතනින් ගියාම නීවරණ නැතුව ආනාපානේ නැතුණත් හිත කලකොල වෙනතු හොඳ විවේක ස්ථානට ආවට පස්සේ ඒකේ ප්‍රීතිය පහළ වෙන්නෙම නැහැ කවදාකවත් අර භාවනා උපදේශ හරිය දන්නෙත් නැති ස්වභාවයෙන්ම දේවල් එක ගැටෙන පුද්ගලයෙකුට එතන අභිනන්දනය කරන්න තේරෙන්නේ. ඉතින් ඒ නිසා ඒ බුද්ධයාට කවදාකවත් ආනාපානෙන් ඉදිරියට සමතිතෝ විපස්සනාවට ය아가න්න බැරි වෙනවා. ඒක නිසා අත්‍යවශ්‍ය දෙයක් තමයි එතනදී මේ භාවනාවෙනුයි මම මේ ආනාපානෙ මේ දියුම් කරගත්තේ. එතන නීවරණ නැහැ. ආනාපානෙ සියුම්. නමුත් මට මේ අභිනන්දනය කළ හැකි තත්වයක් මේක. ජීවිතේ පළවෙනි වතාවට හිත නීවරණයෙන් තොර වුණා. එහෙම නැත්නම් මම තනි වුණා, පාළු වුණා, බය වුණා කියන කාරණාව නෙවෙයි මෙතන තියෙන්නේ කියලා. මේ කාරණාව තේරුම් ගන්නට නම් ජීවිතයේ දිහා සුභ සංඥාවෙන් බලන්න. සුභ කියන්නේ කාමේ නෙවෙයි. සුභ සංඥාවෙන් හැකි සංඥාවෙන් බලන ගතිය නැති වුණොත් ඔතෙන්ද ගිහිල්ලා හිර වෙන ගතියක් තියෙනවා. මේ පහුගිය අවුරුදු දෙකේ විශේෂයෙන්ම මේ භාවනා මෙහෙවනකොට මට දැනෙච්ච දෙයක් තමයි මෙතෙන්ට යනකම් හොදෙනේ ගිහිලා තියෙනවා. ගියාට එතනදී මේ ලැබිච්ච తত্ত্বය සැකයට භාජනය කරනවා නම් ඊගාට මම මොකද කරන්න කියලා අහනවා නම් මෙතනදී බය එලවනවා නම් එහෙම නැත්නම් සලුවක සාදාලා නැගිටිනවා නම් එකෙන් පැහැදිලිව පේන්න තියෙන්නේ මේ තෑග්ග දුන්නට තෑග්ග බාර ගන්න සුදුසු තත්වයක් නැහැ. අර මේ අමතර කතාවක් මම මේ ගෙනියන දෙසුස් කොටාගේ දිගේ ගිහිල්ලා අපි නැවතත් මුලස්ථානට එමු. නමුත් මෙතෙන්දි මතක් කරන්න තියෙන්නේ ඔය විශේෂයෙන්ම ගිරිමානන්ද සූත්‍රය, රාහුල වාද සූත්‍ර වගේ තැන්වල ඉතින් මේ ආනාපාන සති සූත්‍රය වගේ තැන්වල සර්වඥාන්සේ ආනාපාන 16 ආකාරයක් පෙන්වනවා. ඒකෙදී පෙන්වනවා ඉස්ලාම දීගං වාසසන්තෝ, රස්සං වාසසන්තෝ, සබ්බකාය පරිසංවේදී, පස්සම්බයං කාය සංකාරං කියලා. ආසද ප්‍රසවාස කයේ හොඳ සංසිඳීමක් ක්‍රමානුකූලව පේනවා. ඒ ආස්වාද ප්‍රසවාස සංසිඳුණාට පස්සේ ඒක අගය කරේ නැත්තම් මේ භාවනා ලැබිච්ච දෙයක් බව නොදැන ප්‍රශ්න කරන්න ගත්තොත් නැගිටලා යන්න ගත්තොත් මට දැන් භාවනාවක් දුන්න භාවනාවක් තුන කියලා කෙරුවොත් කවදාකවත් ඊගාට තියෙන පීටිපටි සංවේදී කියන කේන්නේ නැහැ ඒ නිසා පස්සම්බයං කාය සංඛාරං ගියාට පස්සේ ඒ හතරෙන් තමයි මම මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ දැන් මට විතක්ක ਵਿਚාර ඕනෙත් නැති මට්ටමක් වගේ මොකද ආනාපානි කරන්න දෙයක් නැත්තේ නෑ මෙනෙහි කරන්න දෙයක් නෑ නමුත් දැනගන්න පුළුවන් මම දැන් ඉන්නේ ආනාපාන බව දැනගන්න පුළුවන් අන්න එතනදී දැන් මේක උනේ හොඳක් නේද කියලා දැනගන්න පුළුවන් එහෙම නැත්නම් ඒක පිළිබඳව සතුටක් ඇති කරගන්න පුළුවන් ඒ ජීවිතය පිළිබඳව හැකි සංඥාවෙන් බලන ධනාත්මක චින්තනයක් තියෙන කෙනෙකුට පමණමයි ඔතන ප්‍රීතිය පහළ වෙනවා. ඉතින් මේක දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ධර්ම සාකච්ඡා කරලා විශේෂයෙන්ම Tamanට එතෙන්ද ගිහිල්ලා එතෙන්ද යන හැටිත් ගියාට පස්සේ Tamanට හිතන දේත් ගුරුවරයාට නොපැකිලව. හරියට කාරණා ඉදිරිපත් කරන කෙනාට නම් ගුරුවරයාට දක්ෂ ගුරුවරයාට තේරෙනවා. නමුත් තේරුණත් ඒක මේ කර්මයක්ද එනතම් මතිමතාන්තර වෙනසක්ද පෞරුෂත්වයක්ද දන්නේ සෑහෙන පිරිසක් එතනදී පුදුමාකාර කාලයක් මේ ලැබිච්ච தત્ත්වය සැක කරමින් ඉන්නවා. ලැබිච්ච தત્ත්වෙදි විශේෂයෙන් අහන මම දැන් විපස්සනාට හරවන්නේ කොහොමද? කොහොමද මේකෙන් ධ්‍යානයක් ඇති කරගන්නේ? කියලා අර ලැබිච්ච දේ පහුරු ගන්න. ලැබිච්ච දේ වැඩෙන්න දෙන්නේ. ඊට පස්සේ මේක ගැඹුරෙන් සාකච්ඡා වෙනවා. චිත්තපටි සංවේදී චිත්ත චිත්ත පස්සම්බයන් චිත්ත සංකාන මේ ඉස්ලාම චිත්ත පරිසංවේදී පස්සම්බයන් චිත්ත සංකාර චිත්ත සංකාර සම් පරිසම්බනේ කරාට පස්සේ චිත්ත පරිසංවේදී කියලා තැනක් එනවා. කියන හුදු හිත පමණයි තියෙන්නේ වාගේ කියලා. අරමුණක් පේන්නේ ඒක හොඳට අගය කරන්න බැන්නම් අභිප්‍රමෝදයන් පහළ වෙන්නේ. අභිප්‍රමෝදයන් කියන්නේ අති ප්‍රමෝදයක්. ඒ අති ප්‍රමෝදය කියන එක භාවනාවේ දෙන දෙයක් නෙවෙයි. ඕනනම් ඒ වෙලාවේදී බය වෙලා දුවන්නත් පුළුවන්. එහෙම නැත්නම් හිතන්න පුළුවන් නිවන් දැක්කයි කියලා ඕනකට වැඩි ප්‍රමෝදයක් පහළ කරගන්නත් පුළුවන්. කොයි දේ කරත් එතෙන්දි පහර කරගත යුතු නැත්නම් සෞඛ්‍ය සම්පන්නව පහළ විය යුත්තේ ප්‍රමෝදයක් තරුණ ප්‍රීතිය. ඉතින් මේ ප්‍රීතිය පහළුනේ නැත්නම් ඒක වෙනම කතාවක්. ඒ වගේ තමයි මේ අසුභ භාවනාවේදී පළවෙනි ධානයට ගියාට පස්සේ ගියේ දිග්ගටෝම අසුභේ බලමින් නිසා ආදීනාව බලමින් නිසා අටුවාව පිළියර ගන්නවා අසුභ භාවනා දිගේ ගිහිලා ද්විතිය ධානයට යන්න බෑ. ඒ මොකද හේතුව විතක්ක ਵਿਚාර දෙක නැති වෙච්ච ගමන් මේ පහළ වෙන්නෙම ද්වේෂය නැත්තම් එපා කරන දේ. ඒක කරන්න බෑ. ඒ නිසා ධානයේ අතුවා පිළියර ගන්නවා ඒක. නමුත් විපස්සනා පැත්තෙන් ගිහිල්ලා ඔය අපි කියපු අර පිම්ම පැනලා ගිය කෙනෙක් නම් එතෙන් ගියාට පස්සේ ඕන තරම් ක්‍රමසාවේදී හම්බ වෙනවා. අර කියන විදිහ අභිභායතන කසින මාර්ගයෙන් හෝ එහෙම නැත්නම් මේ ධාතු මනසිකාරයට නම් වල හෝ යන්න. ඒක නිසා කෙසේ නමුත් ඒව මේ භාවනාව පිළිබඳ දත යුතු බෞසුත භාවයට හේතු කරනු මිස සූත්‍රයට අපි නැවත ගොඩ වුණොත් සූත්‍රයේදී සඳහන් කරන්නේ මේ අසුභ භාවනාව වශයෙන් අර කියන දිශ ගන්ධ වර්ණ ගන්ධ දිශා අවකාශ ආදී වශයෙන් සතහන් වශයෙන් තීන දේවල් බලලා මේකේ අසුභය බලන්න. ඉතින් ඒ විදිහට නිතරම තමකයි අසුභය පිළිසිඳ දැක්කා නම් ඉතින් ඒකම තමයි ඔය අනුගේ කායට ආසායත කරලා තියෙන්නේ. උච්චින්ද සිනේ මත්තනෝ කුමුදන් සාරධිකංග පාණිනා කියලා ඉස්සර අපේ ගාතාවල් ලියලා පල්ලා වාන දානදා භාවනාවේ ගහලා තිබුණා. ඒකේ සඳහන් කරලා තියෙන්නේ තමන්ගේ ආත්ම ස්නේහය තමයි ඔය අනුන් ස්ත්‍රීන් කෙරේ හෝ අනුන්ගේ පුරුෂ කයක් විශේෂයි ප්‍රක්ෂේපණය වෙන්නේ තම කයටත් ආව ආසාව තමයි. යම් වෙලාවක භාවිත කයක් ඇති කෙනෙක් ඉන්නවනම් භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා කියන කෙනෙක් දන්නවනම් තමන්ගේ කය ශක්තිමත් උනත් හොඳ පෙනුමක් ඇති දෙයක් බවටපත් උනත් නිරෝගී උනත් ඔව් දැනගන්නවා මේක ඇතුලේ තියෙන අසුචින මේකට තියෙන ආශාවේ ඉදිරිපියමක් තමයි තව කෙනෙකුගේ ශරීරයට ආස කරන්නේ යම්ම වෙලාවක තමන්ගේ ශරීරය පිළිබඳව ද්වේෂයක් පහළ වෙලා ඉන්න කෙනෙක් නම් ඒක ඒකාන්තයෙන් මේ පුද්ගලයා අනුන්ට ද්වේෂ කරනවා ඒකට අභ්‍යන්තරගත රෝගත් ඇති වෙනවා මානසික කායික රෝගත් ඇති වෙනවා අනුන්ට ලෙඩක් දානවා. තමන් පිළිබඳව ආශා පහළ වෙච්චාම ආතුර වෙනවා. තමන්ගේ කාය පිළිබඳ පුදුම ආතුර භාවයකටපත් වෙනවා. හිතෙමුයි කයෙමුයි මර පිපුණු මලේ රුව එමල දකිදෝ මල කිදුවේ උඹ හේරුව බලන්න එපා කියලා කියනවා වගේ තමන්ගේම මේ තියෙන අලංකාර කන්දියා වතුරෙත් බිල බලනවා හෙවණැල්ලෙත් බලනවා අනුන්ගේ දිහාත් බලනවා අනුන් තමන් ගැන දක්වන ආකල්ප දිහාත් බලනවා එතකොට තමයි මේ කියන තත්ත බයිතුන සේවනයේට වැටිලා අවසානයේ ඔය කාම මිත්‍යාචාරයට වැටේ. ඒ නිසා ඒ ටික සාකච්ඡා වෙන්නේ මේ සූත්‍රයේ අන්තිම කොටහ දෙනකොට. ඒක නිසා මෙතෙන්ට එනකොට අපි මතක තියාගන්න තියෙන්නේ අන්න එවැනි උද්වේග කර හෙලක් දිගේ පහට ලූටන යනවා වගේ වේගයෙන් කලින් වැඩිගෙන එන වෙලාවේදී පුළුවන් මෙන්න මේ අසු භාවනා කරන්න. මේ වැඩිගෙන එන වැඩ පිළිවෙල අතුවාවිදි සඳහන් කරලා තියෙන්නේ ක්‍රම පහකට විතර සිද්ධ වෙනවා කියලා. එක දවසින් එක මොහොතින් එක චිත්තක්ෂණයෙන් වෙන්නේ නැහැ. ඕනම වෙලාවක මේ කාම මිත්‍යාචාරයකට එහෙම නැත්නම් වෙන මේ බයලජ්ජා සංසිඳ සිඳලා ගමන தත්ත්වයටපත් වෙන්න ඉස්සෙල්ලා ඕන කෙනෙක් අහුවෙන්නෙම දස්සනෙන් කියලා. කාම දස්සන නැත්නම් දස්සන කාම කියලත් මේකට කියනවා. දස්සන කාමය සීලවතෙක් විශේෂයි නම් ඒක සත්පුරුෂා පුරුෂයෙකුට. දර්ශන කාමයේ ස්ත්‍රියාවක් විශේෂයි නම් ඉතින් ඒක ඒ අන්තිමට සිද්ධ වෙන මෛතුන සේවනයේ පළවෙනි ලකුණ තමයි. ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීන් වහන්සේ අපි ස්ත්‍රීන් කෙරේ කෙසේ පිළිපදිනවද? අදස්සනං ආනන්ද කියලා කියන නොදක ඉන්නේ කියලා කියනවා. මේ පරිණිබ්බාන කිට් වෙලා පරිණිබ්බාන සූත්‍රයේදී ආනන්ද සාන්ති අපි වෙනුවෙන් අහනවා ස්වාමීන් වහන්සේ මත්තේදී අපි මේ පිරිසුදු Brahmacharya රකින්න අපි ස්ත්‍රීන් කෙරේ කෙසේ පිළිපදිනවා? අදස්සනං. ඊට පස්සේ Eh, මේ දෙවෙනියට පෙන්වන්නේ ශවණ. ඒ මේ මේ දැකපු රූපේ එයාගේ කටහඬ කොහොමද ඇද්ද? නැත්තම් මට මේ කතා කරන්න නැත්තම් පොඩ්ඩක් අහන්න නැත්තම් කතා කරන්න නැත්තම් කියලා ඒකට තමයි ඊගාව ආශාව තියෙන්නේ. ඒ නිසා සරුවචනසිං ආන ආනන්ද සාන්සි යම් හේතුකින් සාන්සි දැක්කා නම් ඉස්ටි දැක්කා ඊට පස්සේ Brahmacharya රැකීමට මොකද කරන්නේ? අනාලාපෝ යන්න එපා කතා කරන්න. කතා කරන්න ගියොත් තමයි මේ ඒ බැඳීම ඇති වෙන්නේ. ඔය පෙර දිනේ හන්දියේ දවසේ ප්‍රිස්කෝලිය ඇවිල්ලා ඉතින් අපි කන්දියේ කඩේටලා ඉඳගෙන ඉන්නකොට ඉතින් ළමෙක් මෙහෙම කතාවක් කිව්වා. ඒ පෙර දිනේ පාලම ගාව ඉඳලා කොළඹ පැත්තට එනවා විශ්වවිද්‍යාලේ ඉඳලා එන හොඳ තරුණ ගෑනු ළමයි තනියම. ඉතින් තව යාළුවෙක් කතා කරලා කියලා තියෙනවා මේ හොඳ ලස්සන ගෑනු ළමයි මේ කතා කරන්න නැත්තම් කියලා. අයියෝ මට ඕනෙලා කතා කරතයි කියලා දෙනවා. ඔට්ටුවක් දාලා තියෙනවා උඹට බෑ කතා කරන්නයි කියලා. මේ කතා කරුවොත් මොකද්ද ඔරලෝසු දෙන්නද මොකද්ද මොකක් හරි එකට කතා කරලා අර ළමයා ගිහිල්ලා වෙලා වෙලාව කීයද කියලා කිව්වා ඊට ගානම වෙලාව කිව්වා දෙකම සතුටු දිනාගත්තා ඒක හරිය ලොකු දෙයක් තමයි මේ දැකපු ගාන ළමකේ කතා කරන්න නැත්තම් ඒක ඉතින් <clears throat> ඔට්ටු දිනන ධර්ම එකක් තමයි හැබැයි ඒකට ඉස්සෙල්ලා තමයි දර්ශනය සිද්ධ වෙන්නේ දර්ශනයෙන් පස්සේ ශ්‍රවණය ඒ නිසායි දරුවචන සඳහන් කරන්නේ ආදර්ශන අනාලාපෝ ඊගාට සමුල්ලේපණය සිද්ධ වෙනවා නිතර නිතර හමු වෙනවා අපි අසවල් දවසට එමු. අසවල් දවසේදී කතා කරමු කියලා. ඒ විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ මම යාළුවෙක් හිටියා. අම්මලාට දන්නවා ඒ ගෑල්ලම එක්ක සම්බන්ධිතිය. ඒ අම්මා ඒ ඒ ගෙදර ගෑල්ලමගේ අම්මගේ ළමට ලියුම් අරින්න. ඇතුලේ ලියලා නම් මෙහෙමයි මම ඉගෙන ගන්න අපේ දෙවෙනි පන්තියේ තියෙන ගියා. ඒක ලැබෙයි ඒ කාලේ තිබුණ ලොකුම මුද්‍රයක් අරගෙන මුද්‍රය අනිත් පැත්තේ ලියන්න ඕනේ දේ ලාන මුද්‍රේ පිටපැත්තේ කලේ ටිකක් ගාලා වටේට ලොකු මුද්‍රයක් අරගන්න. ඇතුලේ මම ඉඳී දිනන ගෑල්ලමට ඕනේ. ඉතින් ගෑන ළමයි හම්බෙච්චා අම්මට ලියුම දෙනවා. අම්මා ලියුම දෙන්න මොනක් කලියුනේ නැහැ. ලියුම ආපහු දුන්නාට පස්සේ මුද්‍රේ ගලලා බලනකොට මුද්‍රේ ඇතුලේ තියෙන පණ. ඔන්න සමුල්ලේපනේ පටන් ගන්න. හැබැයි මේවා පේන්නේ ඉතාමත්ම දක්ෂ අම්මටවත් අහු වෙන්නේ නැති ඒ දක්ෂකම් කියලා. උඹට ඝන දෙන්නේ නෝ ඝන දෙවිනු ඕන කියන. ඉතින් මේ මුද්දර වලට හොඳ නමක් දාගෙන හිටියා අපි එකා. ඒ ළමයි ගියාම ගන්නම ලොකුම මුද්දර තමයි. ඉතින් මේ සමුල්ලේපනට යනකොට හැබැයි අර දර්ශන ධවන දෙක ඉක්මවලා. ඒ දෙක ඉක්මන දැන් ඊට පස්සේ නිති වේලාවට අවශ්‍ය වේලාවට හමු වීමට සමුල්ලේපනය කරනවා. ඊට පස්සේ සංසර්ගය. සංසර්ගය කියලා කියන්නේ අපි කියන ආලිංගනය කියලා. ඒ නිකන් කතා කරලා බෑ. මේ ආලිංගනයට වැටෙනවා. මේ අවස්ථා හතරට යනකම් අර මේ මේ ඇඹලයා මේ පැණයකට ගියා වගේ තමයි. ගියා හැරලා තියුණු මේ පැණි කුප්පිය ගිහිල්ලා තියුණු මේ පැණි ජලාශයක් නැත්නම් සාගරයක්. ඒකේ උගුරක් වුණා. ඊට පස්සේ දෙකක් බොන ප්‍රශ්නයක් නැහැ ඕන තරම් ඇරලා තියෙනවා. ඉතින් බීගෙන බීගෙන හොඳට තේරෙනවා දැන් බඩ පිරෙලයි කියලා. ඒ වුණාට ඉතින් හැමදාම මෙහෙම මීපැණි හම්බෙනවයි. ඒ නිසා තව උගුරක් වැඩිපුර වෙනවා. තව උගුරක් බොනකොට බොනකොට ඔන්න තේිනවා ඉස්සරහ කකුල් දෙක බඩ වැඩි වෙලා පල්ලයට යනවා. කමන්නේ තව හතරක් තියෙනවනේ පිටිපස්සේ. තවත් උගුරක් ඩොන් ඩොන් කරනකොට ආ තවත් කකුල් දෙකක් කියලා වැඩිචාදය හතරක් මැඩේ නැත්නම් හතරක් මීපැණියේ දෙකක් උඩ ඒත් කමන්නේ ආපහු ගමන්ට තව උරක් කියලා බොනකොට අරකට වැටුණාට පස්සේ අර මී පැණියක් වගේ තිබුණු අර මදුව අන්තිමට පාසයක් බවට පත් වෙනවා. මේ පාසය බවට පත් වෙනකොට අඬු හය වැටෙන්නේ එක එක එක එක තමයි. ඒක සරුවචනසේ පෙන්වන්නේ දස්සන, ශ්‍රවණ, සමුල්ලේපන, සංසග්ග. අන්තිමට තමයි මිත්‍යාචාරයට වැටෙන්නේ. ඒක නිසා අර Brahmacharya රකින්න කෙනාට සරුවචනසේ මේ සමීකරණය කියලා දුන්නට පස්සේ අපි දැන් අහුවෙලා කොතනද ඉන්නේ? සංසර්ගයට අහු වුණා නම් Brahmacharya නෑනේ. එහෙනම් ඊට පස්සේ අපි ඉන්න පුළුවන් මේ මිත්‍යාචාරයට අහු නැණ නැහැ. ආලිංගනේ ඉන්න පුළුවන්. එතන කියලා පස්සේ ඉතින් බොහෝමත්ම අමාරුයි. අර කා භාවිත කයක්, භාවිත සීලයක්, භාවිත චිත්තයක්, භාවිත ප්‍රඥාවක් නැති කෙනාට අඩු ගානේ සිද්ධ වුණත් අනාපත්තිකත්ව කියනවා. මොනක්වත් බේරෙන්නේ නැහැ. ආපත්‍ති ක්‍රමයි ඒකමයි පේන්නේ. ඊට පස්සේ පුද්ගලයා තමන්න තමන් දෙස් දී ගන්න පටන් ගන්නවා. ඊට ඉස්සෙල්ලා තමයි මේ සමුල්ලේපණය සිද්ධ වෙන්නේ. අසවල් තැනේදී අසවල් කෙනා එනවා මමත් යන්න ඕනේ. එහෙම නැත්නම් සංඥාවක් කරන්න ඕනේ. ඉඟියක් කරන්න ඕනේ කියලා ඒ වෙලාවට අනිත් ලෝකෙට නොදැනෙන්න මේ හමු වීම සාකච්ඡා කරගන්නකොට එනත්තම් ශ්‍රවණයට යනකොට කතා බහට යනකොට දර්ශනයට යනකොට ඒ අර ලුණු ගෙඩිය පොත් අරිනා වගේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩේ. ඉතින් ඒක අර කාමභෝගී පුද්ගලයා හිතන්නේ මේ සේරම කළා කාටවත් නොදැනී කරගෙන යන්න පුළුවන් නම් මම ඉතාම දක්ෂයි කියලා. නැව සත්පුරුෂයා කල්පනා කරන්නේ මේ එකින් එකින් එකින් අර මීමැස්ස මීපැන්නේලට වැඩිච්ච ඇඹලයා වාගේ Tamanටම පාශයක් වෙච්ච දේ මේ මදුවක් වෙච්ච දේ ටික කාලෙකින් පාශයක් බාටපත් වෙන හැටි අර ගිනි අඟුරට ඇදගෙන යන මිනිසයා අපිට උපමාවක් වෙනනේ පිටින් දෙන්නෙක් ඇවිල්ලා ඇදගෙන යනවා වගේ. නමුත් මේ කාමය කාම ඡන්දය කුස කාම මේ ආශාව කියන එක අනිකුත් චෛතසිකත් එක්ක කරන රණ්ඩුව දිහා බලනකොට සතියට අහු වෙනවා Taman ඒකාන්තයෙන් නැඳ වැඩ කරගෙන. හුඟ දෙනෙක් කියන සතිය කියන්නේ සෝබන චෛසිකයන් නිසා මෙතනදී සතියක් තියෙන්න බෑ කියලා. නමුත් මේ භාවනා කරනකොට ඕවැටින් ප්‍රශ්න නැහැ. කරගෙන යන්න පුළුවන් තමයි දන දන වැඩි කරනකොට හොඳට පේනවා. ඒක පැත්තක් හිතේ බලන ඉන්නවා. මෙන්න ගිනි වලට ඇඳගෙන යනවා වගේ පස්සට අදින ගතිය. ආන්නේ ඒ විදිහට කාමයාගේ මේ වැඩපිළිවෙල දකින්න වෙනම නිකායකුත් තිබිලා තියෙනවා ඉන්දියාවේ. ඒ නිකායේ කට්ටිය මේකට බය වෙලා බෑ මේක අපි මූණ කිය යුතුයි කියලා ඒ මේ වෙනම වැඩ කරනවා කියලා. මොකද සරුවච්චන් වහන්සේ එවැනි දේවල් පිළිබඳව වග කියන්න මේ ප්‍රවේශම් වෙලා තියෙනවා බික්කුණී සූත්‍රයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ මේ බික්කුණියකට මතක් කරලා දෙනවා මේ කය ඇති වෙලා තියෙන්නේ ආහාරෙමුත් මානෙමුත් සංසර්ගේනුත් ආහාර මතින් මානෙ මතින් සංසර්ගයේම තින් සහ මේ තව එක කාරණාවක් මට පස්සේ මතක් වෙයි. ඒකෙදී කියලා තියෙනවා ආහාරයෙන් නම් බගිනිය ආහාරය නිසාම නැති කරන්න පුළුවන්. දන දන දාහනේ බලනකොට මෙනෙහි කරනකොට. මානේ මානේ මතින් නැති කරන්න පුළුවන්. නමුත් සංසර්ගයේ මතින් නම් සංසර්ගයේ කවදාකවත් නැති කරන්න බෑ කියලා. සංසර්ගයට යනකොට නැති කරන්න දෙයක් නෑ. ඒ නැතිලා ඉවරයි. හේතුගත වූත්ව භගවතා කාම සංසර්ගෝ කියලා කියන නිසා සංසර්ගයට ඒ වැඩේ කරන්න යන්න එපයි කියලා සරුවත්යන් සඳහන් කරලා තියෙනවා. මොකද ඒක එකපාරයි ගියාට පස්සේ අපව ගන්න බෑ. නමුත් ඊට ඉස්සලා තියෙන මේ දර්ශන ශ්‍රවණ සමුල්ලේපන සංසග්ග කියන මට්ටමට යනකොට ක්‍රමයෙන් යන නිසා ඒ පුදුලට දැනගන්න පුළුවන්. ඉතින් ඒ තන්ත්‍ර භාවනා ක්‍රමයේ කාලෙදි බිල තිනා ඒ පුරුෂයෝ ස්ත්‍රීන් සමග එකම ඇඳුමක දෙන්න බෑලා. දෙන්න පින්ඩපාත යන්නේ එකටලු. ඇතුළත දෙන්නම නිර්වස්ත්‍රයි පටින් ඇඳගෙන තියෙනවා දෙන්නටම එක ඇඳුම එහෙම ගිය පිරිස් ඒ කාලේ ඉඳලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ රාත්‍රී හැමදාම එකම අම්බලෙම ඉන්නේ. පස්සේ දරුවචනාංශ ළඟට ශ්‍රාවකෙක් ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මෙහෙම ශ්‍රාවකයෝ જાතියක් ඉන්නවා. ඒත් ස්ත්‍රී පුරුෂ වෙනසක් පවත්න්නේ නැහැ. නිර්වස්ත්‍රව ඉන්නවා. මේ ඒගොල්ලෝ තියේදී අයි මේ භ්‍රමචර්යයක් අපිට. ඒකයි මේ ප්‍රශ්නේ පැත්තක. ඉතින් සරුවචනන් සඳහන් කරනවා මම උපමාවක් දෙන්නම්. ඒ උපමාව හැටියට තේරුම් අරගන්න විශාල ගහක් තියෙනවා. ඒ ගහට එනවා කුරුල්ලෙක්. ඇවිල්ලා ඒ කුරුල්ලා එන්නේ ඊට ඉස්සර ගහේ තිබුණ මාළුවා වැලක මාළුවා ගෙඩි කාලා ඒකේ ඇට හොටේ ගෑවිලා තියෙනවා. ඒ කුරුල්ලා ඇවිල්ලා මේ මාළුවා වැල කියලා කියන්නේ අපි කෝල්ලා ගෙඩි කියලා කියන්නේ පිළිල జాතියක්. ඒකේ ගෙඩි වල තියෙනවා මී පැණි වගේ හොඳ පැණි වටේට ලාටුවක් තියෙනවා. මැද ඇටේ තියෙනවා. ඒ ඇටේ පැණි ටික කනකොට ඇටේ හොටේ ගෑවෙනවා. ඌ ගිහිල්ලා අනික් ගහක හොටේ සුද්ධ කරන්ඩ ගහේ අත්තේ උලනවා. උලනකොට අර ඇටේ මාළු ඇටේ අර ලාටුව ඇලෙන සුළු එකක් ඒ ගහේ අත්තේ වැළවෙනවා. ඉතින් ගහේන රුක්ෂ දේවතාවා කල්පනා කරනලු අහ කුරුල්ලෙක් ඇවිල්ලා වැව්වා. මේ මාළු ඇටයක් ගෑවුණා නේද කියලා. ඉතින් හිතනලු ඔය කොච්චර කෙරුවක්වත් ඒ දැන් මේ ඉඩෝර කාලේ. ඕක අවුවක් ආපුවාම වෙල්ල වැටලෙයි ඔක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. නමුත් ටික වෙලාවක් කියලා වර්ෂාවක් වෙනවා. වර්ෂාවක් ආවම අර මාළු වගේදී පෙඟිලා අර අත්තේ ඇලුණාට පස්සේ මේ මොක්ෂ දේවතාව කල්පනා කරනලු වැඩේන වැරදුනා දැන් නම් වැස්සක් ආවා දැන් අර ලාටුව ඇලුණා කමක් නැහැ ඔය ඈත අත්තක තියෙන එකක් නේ කියලා ටික දවසක් යනකොට ওই මාළුව ඇටි ඇටි මුල බහින්නේ ගහ ඇතුළට ඇතුළට බහැලිවල කියනවලු ඔය පිට පොත්තේනේ තියෙන්නේ ප්‍රශ්නයක් නමුත් සාරේ කොම උරන්න පටන් ගත්තාම එතනින් එහා පැත්තේ ගහේ කොළ ටික වේලෙන්න පටන් ගන්නවා <clears throat> ගහ පැත්ත පණ එනවා මාළුව ඇට යලවිච්ච තැනින් එහා පැත්තේ කොළ නරක වේගෙන යනකොට ඒ වෘක්ෂ දේවතා කල්පනා කරනවලු <clears throat> දැන් මේ අත්තේ පොඩි කැලක් නුන්නේ එක දිර්ලා වැටේ මේ උනට ගහ තියෙනවනේ මට ඉන්න තැනක් තියෙනවායි කියලා. නමුත් අර දිරුවට පස්සේ මුල ගහ දිහාට හැරෙනවා. ඇවිල්ලා ඕජාව දිගේ එමෙයිලා මහා කන්දට ආවට පස්සේ හිතනවලු දැන් මම මහා කන්දේ උඩ පැත්ත ඕන්න මැරෙයි. යට පැත්ත තියෙන්නේ. ඒක ඇල්ලත් විවරුණාට පස්සේ මහා කන්ද දිගේ පල්ලෙහාට බහිනවා. බහැරිලා මුල මෙව වුණාට පස්සේ දවසක ඇදගෙන වැටුණාට පස්සේ වෘක්ෂ දේවතාව සුසුම් හෙලනවලු Tamande ඉඳ ගහලා ගන්න තරක් නැතුවයි. ආන්නේ වගේ තමයි මේ කාම වස්තුන් පිළිබඳව ලාමකෝ සලකලා මේක මට පුළුවන් වෙයි කියලා හිතනව නම් එහෙම කවදාකවත් අතාරණ දෙයක් නෙමෙයි කාමී කියන්නේ. ඒක ඒ දේ විනාශ කරාට පස්සේ අනිත් පැත්ත හැරෙනවා. අනිත් පැත්තලා සම්පූර්ණ Brahmacharya විනාශ කරන නිසා සර්වඥාන්සේ ඒ කාලේ පැවතිච්ච ඒ තන්ත්‍ර ක්‍රම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. නමුත් මේකෙදී එක පැත්තක් කල්පනා කරන්න ඕනේ. මේ අර ආනාපාන සතිය වගේ හොඳට තැම්පත් වෙලා සනීප වෙලා ඉන්න වෙලාවේදී ඒක පිළිබඳව අදහනවා. ඒ මතින් මේ ප්‍රමෝදයේ පහළ වීම හෝ ප්‍රීතිය පහළ වීම නොවන මට්ටමට පිළිකුලක් හෝ ද්වේෂයක් හෝ ඇතිවෙච්ච තත්ත්වය මේ අත්කිල මතානුයාගිත යෝගිත යොදලා බලනවනම් ඒකත් නෙවෙයි අසුබේ කියලා කියන්නේ. එහෙම නැතුව මේ අසුබේ මේ අසුබනේ කාමය අත්දකලම මම බුද්ධ විඳින්න ඕනේ කියන තන්ත්‍ර ක්‍රමයක් නෙවෙයි මෙතන ගන්න තියෙන්නේ. මැද අතින් යන්න ඕනේ Taman නිතරම කාමයෙන් පීඩා විඳින කෙනෙක් නම් නිතරම Tamanගේ ගමන් මල්ලේ මේ අසුභ භාවනා ක්‍රමයේ තියෙන්න ඕන කියනවා. අර එහෙම නැතුව හැමෝටම උදේ ඉඳලා හැන්දෑව වෙනකන් අසුභ භාවනා කර කර හිටියත් නිවන් ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි කොච්චර විපස්සනා කරත් යම් අවස්ථාවක් වෙනවා ජීවිතේ තමන්ගේ Brahmacharya තමන්ගේ ලැජ්ජා බය දෙක මේ කාමයෙන් අභියෝග වෙන. අන්නේ වෙනකොට මේක නොදැන හිටියොත් ඒත් පාඩුයි. ඒ නිසා තමන් හරියට දැනගන්න ඕනේ කොච්චරක් දුරට මේක දැනගන්න ඕනද කියලා. කෙසේ නමුත් මේ විස්තරය අපි සෑහෙන විස්තරයක් ශක්තිවාණ ඉදිරිපත් කරගත්තා. ඉදිරිපත් කරගත්තට පස්සේ මේ රජුරෝ මේ මට ඒ රජුරුවන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. ස්වාමීන් වහන්සේ යම් ආකාරයකට මේ භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා ඇති කෙනෙකුට නම් ඔබ වහන්සේ ඔය කියන වැඩේ හරියන්නත් ඉඩ තියෙනවා. නමුත් ස්වාමීන් වහන්සේ කලින් භාවිත කායක් නැති භාවිත සීලයක් නැති භාවිත චිත්තයක් නැති භාවිත ප්‍රඥාවක් නැති කෙනාට මේ අසුබතෝ මනසිකාර්යමානස්සෝ සුබතෝ සුබතෝ ආගච්ඡති කියනවා. අසුබ වශයෙන් බලන්න ගත්තොත් සුබේ පේන්න පටන් ගන්නවා කියන්නේ. කල්ලාතු හොඳට මේ අසුබ සංඥා වඩපු නැති කෙනෙකුට ස්ත්‍රී කුණපයක් දිහා බැලුවත් සුබ සංඥා වෙන්නේ ඉතිතියි. තමන්ගේ ශරීරය දිහා බැලුවත් සුබ සංඥා වෙන්නේ ඉතිතියි. නිසා ඔබ වහන්සේ කියන උත්තරේ මම සම්පූර්ණයෙන් බාරගන්නේ නැහැ කියන එක තමයි මේ රාජ්‍යරුවන්ගේ දෙවැනි සාකච්ඡා සංවාදයේ දෙවැනි පියවර සඳහන් වෙන්නේ. ඉතින් අපි අනිත් දවසට තියමු මේකට මේ ස්වාමීන් වහන්සේ දෙන උත්තරයත් ඒක පිළිබඳව භ්‍රමචර්ය ජීවිතයට අවශ්‍ය අපට යෝගාවචර ජීවිතයට අවශ්‍ය තත්ත්වයක් ඒ නිසා කෙසේ නමුත් මේ අසුභ භාවනා සම්බන්ධයෙන් විශේෂයෙන්ම සඳහන් කරන්නේ මේ දෙතිස් කොටස භාවනා සෑම කෙනෙක් මේ සම්බන්ධව යම් ප්‍රමාණයකට දැනගෙන තියෙන්න ඕනේ උපදේශයක් වශයෙන් දෙන්නේ උදේ පාන්දරම හෝ දවසේ අවසානයේට කරන භාවනාවේදී විනාඩි 5ක් විතර වගේ මේ අසුභ භාවනා කරන්න කාමයාගේ පහර බැට කෑම වැඩි නම් ඒක පැයකට දෙකකට උනත් දික් කරගත්ත කමක් නැහැ. වැඩි වෙන වෙලාවේ ප්‍රයෝජනේ සලකලා. නැතත් අවබෝධ කරගත යුතු භාවනාවක් විදිහට තේරවාද සාසනය රකින්න බලාපොරොත්තු වෙන ඇත්තෝ මූල ධර්ම වශයෙන්, චින්තාමය වශයෙන්, භාවනා වශයෙන් දත යුතුයි. ඒ වගේම ප්‍රයෝජනේ සලකලා කාමාශාව මැඩීමටත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඒ විදිහට පාවිච්චි කර ගැනීම තමන් කරගෙන යන භාවනාවේ මේ පහළ වෙලා තියෙන සීල සමාධි මේ සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන ධර්ම වඩා ගැනීමට මේ භාවනා කීතු වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත් ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා.